හොඳයි මේ දවස්සේ අපි දෙවි ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න යනවා. අපට ලැබිලා තිබන්නා වූ මේ උතුම් දවස ප්‍රීතිමත් දවසේ උන්වහන්සේ ආත්මයෙන්ද සැබෑකමෙන්ද අපි නමස්කාර කරන්න යනවා. උන්වහන්සේ මෞංකාර උතුම් දෙවියන් වහන්සේ උන්වහන්සේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න අතර අපි මේ කාලය දෙවි ස්වාමීන් වහන්සේට බාර දීලා යාඥා කරමු. ස්වාමිනි මේ කාලය ගැන ස්තුතිවන්ත වෙනවා. ස්වාමිනි මේ දවස ගැන ස්තුතිවන්ත වෙනවා. ඔබහන්සගේ විශේෂ දේව අනුග්‍රහය ඔබහන්සගේ මහත් කරුණාව ඔබහන්සගේ දිව්‍යමය උපකාරය මඟ පෙන්වීම අපට දුන මැනව. ස්වාමිනි විශේෂයෙන් අපි යාඥා කරනවා අද දවස්සේ දෙවි ස්වාමිනි මේ නමස්කාරයක් අපි අසන වචනයක් ඔබහන්සගේ ශුද්ධ දෑත්වලට භාර කරනවා විශ්වය මැවුම් කරවානදී හැම නාමයකට වඩා උතුම් නාමය ඔබ වහන්සේගේ නාමයයි. ඒ නිසා මේ දවසේ අපි ඔබ වහන්සේගේ සුද්ධ උදෑත් වලට යටත් වෙමින් වාර වෙමින් අපි කැප වෙනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්. කියාම බෑ මට ඒ නාමයෙන්. කියාම බෑ මට ඒ නාමයෙන්. the young yandı ten ename yalleten, kita mis kami. සියල්ලදැන් ඒනාවේ හලිලුයා ගෞරවවේවා සුතිවේවා සුතිවේවා දිවිඥානනි නමස්කාර වේවා උස්සවනවයි නාමය ඔස්සවනවයි නාමයට අපි ගෞරව කරනවා එනාමෙන් අපි මහිමය දෙනවා එනාමෙන් අපි නමස්කාර කරනවා හල්ලෙලුයා ස්වාමිනිය ඔබ වහන්සේගේ නාමය උසස්ය උතුම්ය. අන් කිසි නාමයක් නෑ ඒ නාමයට සමාන කරන්න. ඒ නාමයට ස්තුතියි ඔබ වහන්සේ හැම නාමයකට වඩා උතුම් නාමය. සර්ව පරාක්‍රම සර්ව බලධාරී නාමය නිසා. හලෙලූයා. ස්තුති වේවා. ස්වාති ඔබ උසාස්ය සැමතවා Em Jesus na mesa. Deus suave.

බලධාරී අප ගැන සලකන ජීවමාන ස්වාමිනි අපි නමස්කාර කරනවා අපගේ ජීවිත කාලයේ තිබෙන තුරා අපි ඔබ වහන්සේව නම දිනවා අපි ඔබ වහන්සේව ඔස්සවනවා අපි ඔබ වහන්සේට ගෞරව කරනවා අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරනවා අපි ඔබ වහන්සේට ස්තුති කරනවා හලෙලූයා ඒ නාමය පුදුමයි ඒ නාමය ස්වාමිනී පාපේ වහල්කමෙන් අපව නිදහස් කරලා ඔබ වහන්සේව දිව්‍ය අතිතුරා නමදින්න නමස්කාර කරන්න ස්වාමිනිය ඔබ වහන්සේ උදෙසා ජීවත් වෙන්න අපට දී ඇති නිසා හල්ලෙලූයා මාදිවි තිබෙන තුරා ස්වාමිනිය අපි ඔබ වහන්සේව නමදිනවා හල්ලෙලූයා තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ දැකගන්නයි දෙවිදේ මගේ දෙවිදේ මාදිවි වෙන තුරා මාදිවි වෙන තුරා ඔබ නවතින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ දැකගන්නයි දෙවිදේ ආගේ දෙවිදේ ඔබ සමිඳුන් කියා මගේ දැස්යුමයි ඔබ දෙස බලන්නතා මගේ හදවත නැගේ ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මගේ පුව කියයි ඔබ සමිඳුන් කියා මගේ පුව කියයි 삶이 눈기야 마게 됐음이 ඔබ දෙස බලන්නට මගේ හදවත රැඟේ ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙන නවදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මාසිතේ ආශාව ඔබ දැකගන්නයි දෙවිදේ දෙවියන් වහන්සේට ගෞරව වේවා දෙවි පියාණනි අපගේ දේශය ගැන යාඥා කරනවා මේ ලෝකේ දුක් විඳින්නා වූ සෙනඟ ගැන යාඥා කරනවා අනාගත දවස්වලදී ඔබ වහන්සේගේ කරුණාවන්ත අනුකම්පාවේ හස්තය ස්වාමිනි මේ ලෝකයේ දෙස දුක් විඳින සෙනඟ මත ඔබ වහන්සේ තැබුව මැනව. ස්වාමිනි මේ මොහොත වන විට රෝගාතුරුව සිතින්නාව සහ වේදනාවෙන් සිටින පවුල් ජීවිත දරුවන් අපි වහන්සේගේ අත් දෙකට ඔස්සවනවා. අපි දන්නව වහන්සේ මුළු විශ්වයම අයිති දෙවියන් වහන්සේ. විශ්වය මැව්ව දෙවියන් වහන්සේ. හැම නාමයකට වඩා උතුම් නාමය. ස්වාමිනි අපේ යාඥාව ඇසුව මැනව අපේ කන්නලඟ ඇසුව මැනව එකම විසඳුමා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය තුල පමණයි අපේ බලාපොරොත්තුව. දෙවි ස්වාමීනි වහන්සේගේ විශේෂ දේව අනුග්‍රහය අප සමගත් මේ ලෝකවාසී සියලු දෙනා සමගත් අපි මේ දවස්සේ ඉල්ලා සිටිනවා. යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමේන්. සුබ දෑසනක් සියලු දෙනෙක්ටම දෙවියන් වහන්සේගේ වචනය ගෙනීමට මට ඉතාමත් භාග්‍යමත් අවස්ථාවක් ලැබී තිබෙනවා ඔබ සභාවට. ඉතින් ස්වාමින් වහන්සේගේ සුභාශිංසන අපේ සභාවෙන් මම ගෙනේනවා. බොහොම ස්තුතියි පාස්ටර් දීපල් මේ මට දුන්නා මේ අවස්ථාව ගැන. උන්වහන්සේගේ වචනය ගෙනීමට දේශනා කිරීමට උන්වහන්සේගේ වචනය මෙවැනි කාලයක ධෛර්යමත් කිරීමේ වචනයක් ගෙනෙන්නට උන්වහන්සේ දුන්නා වූ අවස්ථාව ගැන ස්තුතිවන්ත වෙනවා. ඉතින් අද මම විශේෂයෙන්ම කතා කරන්නට යන්නේ ස්වාමීන් වහන්සේ මට කතා කරපු ස්ථානයක් ස්වාමීන් වහන්සේ මට පෙන්නපු ස්ථානයක් එක පේත්‍රුස් පොතෙන්. මේ එක පේත්‍රුස් පොත ඊටමත් වැදගත් පොතක් කියලා මට කියත හැකි මෙවැනි කාලයකට උන්වහන්සේගේ වචනයෙන් අපට නිවැරදි කිරීම උන්වහන්සේගේ වචනෙන් අපට අනුශාසනා කිරීම උන්වහන්සේගේ වචනෙන් මෙවැනි කාලයකට ගෙනෙන්න පුළුවන් ඊටමත් අනර්ග වචන මේක පේතෘස් පොතේ කියනවා. ඇයි කිවහොත් එක පේතෘස් පොත පේතෘස් ලියා සිටියේ මෙවැනි කාලයකට සමාන දෙයකට කියලා මට කිව හැක. පේතෘස් පොත ලියන්නේ රෝමේ ඉඳන් රෝමේ නායකයා හැටියට රෝම සභාවේ නායකයා හැටියට ඔහු විසිර ගිය කිතුණුවන්ට මේ පොත ලියනු ලබන්නේ විසිර ගිය කිතුණුවන් පීඩාවට ලක් වුණා. ඔවුන් ක්‍රිස්සුස් වහන්සේ නිසා යසුස් වහන්සගේ නාමය නිසා පීඩාවට ලක් වුණා. එවිට ඔහු ඔහුන් දෛර්මත් කිරීම පිණිස පීඩාවට ලක්වුණු මනුස්සෙක් හැටියට අපි දන්නවා පේතුරුස්කි ජීවිතේ ඔහු ක්‍රියාපුතෙත් සඳහන් වෙන ඔහු කොතරම් පීඩාවට ලක්ුණාද කියලා ඊට පස්සෙත් ඔහු පීඩාවට ලක්ුණා සභාව ඉතිහාසය අපි ඉගෙන ගන්නකොට ඉතින් පේත්‍රුස් එවැනි අත්දැකීමක් ඇති කෙනෙක් හැටියට ඔහු අන් කිතුනුවන්ට ධෛර්යමත් කරනවා. ඉතින් මෙවැනි කාලයක ඊටමත් කාලෝචිතයි මේ පණිවිඩය බැලීමට. ඔහු ඔහු ඇත්තටම අපි අපි මම විශ්වාස කරන දෙයක් තමයි ප්‍රශ්න පීඩාව සහ අමාරුකම් තුලින් අපහසුකම් තුලින් නින්දාව අපහස නැත්නම් මොන හරි දෙයක් තුලින් යන විට මේක සෝදිසි කිරීමේ කාලයක් වෙනවා. සෝදිස් කිරීමේ විභාගයේ කාලයක් පරීක්ෂාවට නැත්තං ලක්වන කාලයක් වෙනවා අපි ඉස්කෝල යන කෙනෙක් හැඩට අප ස්කොල ගිය කෙනෙක් හැට අපි දන්නවා ස්කෝලි ගියාම අපි ඉළඟ ශ්‍රේණියයට අපි උසස් වෙන්න නම් අපිට විභාගයක්ත්ති නවා මේ විභාගය සමර්ථනොත් තමයි අපි ඉළඟ ශ්‍රේණියයට අපි පස්සන්නේ නව ස්කෝලටන් සමාකට අපිට කොපි කරලා හරි විභාගය සමර්ථෙන්ට පුළුවන් නමුත් මේ විභාගේ අපි සමර්ථ වෙන්න බෑ එහෙම අපිට තව එක්කෙනෙක්ගේ ඇදිහිල්ලෙන් මේ අපගේ නායකයාගේ නැත්නම් අපගේ සහකරුවා සහකාරියගේ ඇදිහිල්ලෙන් අපි කොපි කරලා වෙලා අපිට බෑ අපිට සමර්ථ වෙන්න මේ අපි ඊළඟ මට්ටමට ජීවිතේ යන්න නම් අපි මේ සෝල්සි කිරීම් තුළින් අපි සමර්ථයෙන්ට අවශ්‍යයි. ඉතින් කපේස්තෘස් පළවන පරිච්ඡේදයේ හත්වන පදේ සඳහන් කරන ඕනෑව තිබෙන විට ඔබ සැම දැන් ස්වල්ප කලක් අනෙකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැලවීම ගැන ඔබ සැම ඉතා ප්‍රීතිවන්න හොය. එතන කතා කරන අනෙකාකාර පරීක්ෂාවන් ගැන ඉතින් ප්‍රීති වෙනවා කියලා කියනවා. මේ ඔහු කියා සිටින සභාවට ඔබලා අනේකාකාර පරීක්ෂා කිරීම සෝදිසි කිරීම තුලින් ගියත් ඔබලා ප්‍රීති වෙනවා. ඇයි? ඒ ශෝකයට පත්වන්නේ නාස්තිවී යන්නා වූ එසේ වූ එසේද වුවත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අගේව තිබෙන ඔබ සමගේ ඇදිහිල්ල පරීක්ෂා කිරීමෙන්. මයක කියන්න ඇදිහිල්ල පරීක්ෂා කිරීමෙන්. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ එළිදරව් වීමේදී ප්‍රශංසාවත් මහිමයත් ගෞරවයත් පැමිණෙන පිණිසය. ඉතින් අපගේ ඇදිහිල්ල පරීක්ෂා කිරීමෙන් මොකද්ද වෙන්නේ අවසානයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ එළිදරව් වුණු දවසේදී එය ප්‍රශංසාවට මහිමයට ගෞරවට පත්වෙන්ට යනවා. ඉතිං මේවැනි කාලවල් වල අපි මුහුණ දෙන්නව සෑම දෙයක්ම අප ගන්ට අවශ්‍ය අපේ ජීවිතයට මෙය සෝජ්සි කිරීමක් මේ මට මගේ ඇදිහිල්ල වර්ධනය කරගන්න. මම ඉන්න මට්ටමට වඩා ඊළඟ මට්ටමට යන්න. මාව වීරයෙක් කරන්න. මාව ශක්තිමත් කරන්න. මාව පරිණතභාවයට ගෙනෙන්න. පරිපූර්ණ කරන්න. ලෙන්නා වූ කාරණාවක් ගැන. I think because uh, Apostle Paul says that uh, our hope eternal, our hope in uh, our hope is in Christ. It's eternal hope. අපගේ මෙතන කියනවා uh, අපගේ බලාපොරොත්තුව ඇවිල්ලා uh, තුන්වන පදේ සඳහන් කරනවා ඒක සදාකාලින බලාපොරොත්තුවක් කියලා. හරි ඒක ආරක්ෂා කරගෙන තිනවා. තුන්වන පදය කියන අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා මක්නිසාද අන්තිම කාලයේ එළිදරව් වෙන්නට සූදානම් තිබෙන ගැලවීමට දෙවියන් වහන්සේගේ බලයෙන් ඇදහිල්ල කරන කොටගෙන ආරක්ෂා කරන ලබන්නා වූ ඔබ සැම උදෙසා ස්වර්ගයේ තබා තිබෙන්නා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිලිටු වූ පහ නොකරන්න උරුමයක් ගැන ඉතින් පේතෘස්තුම මෙතන කතා කරනවා අපි අපි බලාපොරොත්තු තියලා තින්නේ පහවෙන් නැති ජරාවට පැමිණෙන්නේ නැති කිලිටුවෙන් නැති බලාපොරොත්තුවක් මේ බලාපොරොත්තුව නිසා මේ ආරක්ෂා කරගෙන තිබෙනවා එම නිසා මේ මේ බලාපොරොත්තුව නිසා අපිට මේ කෙටි කාලය තුළදී අපි මුහුණ දෙන්න වූ මෙවැනි නැත්නම් ඕනෑම කාල පරිච්ඡේදය තුළින් අපට යන්න හැකියාව තිබෙනවා හalleluya මේක උන්වහන්සේ අපට දී තිබෙන්නා වූ අනර්ග කාලයක්. ඉතින් මේක තමයි මගේ පසුබිම පේත්‍රුස් මේ සභාව මේ මේ විසිර ගිය කිතුණුවන්ට ලියපු ලිපියක්. ඒ ලිපි ඔවුන්ගේ අපහසුකම් උන්ගේ පීඩාව මැද්දේ ඌ ධෛර්යමත් කරනු ලැබුවා. අපිත් අපිත් දෙවියන් වහන්සේ තුළ මෙවැනි කාලවල් වල යන විට අපි කිසිහක් ආකාරයේ සැලවීමක් නැතුව අපගේ අපගේ උසස්වීම අපගේ අපේ ජීවිත ඊළඟ මට්ටමට යාමට අවශ්‍ය සෝජ්සි කිරීමේ කාලයක් කියලා මේ කාලය අපි ගන්ට අවශ්‍යයි. ඊට පස් අපි බැලුවම දෙක එක පේතෘස් පොතේ අපි දකිනෝ පේතෘස් දෙවන පරිච්චේදේ පටන් ගන්නවා. විවිධාකාර කාරණා ජීවිත ස්ථාන පෙන්නමින් ඔහු මේ ස්ථානය කතා කරනු ලබනවා. එබැවින් සියලු ආකාර ක්‍රෝධද සියලු ආකාර රැවටිල්ලද වංකකම්ද ඊර්ෂ්‍යාද සියලු අගුණකීම්ද පහකර දමා. දැ මේක නිසා පේතුස්තුම දැන්කිනවා මේ හැම දෙයක්ම පහකරදානමකක්ද ක්‍රෝධ රැවටිල්ල වංකකම් ඊරිශ්‍යාව සහ අගුණකීම් සියලු ආකාරි දේවල් මේ දෙවල් අපි එලිට දහන්ඩ කියලා පේතෘස්තුමා කතා කරන්නේ ලෝකන මනුස්සැන්ට නෙමෙයි පේතුස්තුම කතා කරන්නේ අන්‍ය ජාතිකෙන් නැත්තන් නොහැදිලිවන් තැන්ට නෙමෙයි පේතුරුස් අපෝස්තුල පේස්තුරුස් කතා කරන්නේ මේ ස්ථානය කිතුනුවන්ට ක්‍රිස්තියානියට ඉතින් ක්‍රිස්තියානි අය නැත්තම් කිතුනුවන් නැත්තම් ඔබ මම තුල මෙයාකාර ක්‍රෝධ තියෙන්න පුළන්ද අප තුළ රැවටිල තියෙන්න පුළන්ද අප තුළ ඉරිශ්‍යාව තියෙන පුළන්ද අගුණකීම් තියෙන පුළන්ද ඔබ එක පාටම කියයි සමාරු කියයි ඔව් සමාරු කියයි නෑ මම නන්නේ නැහැ කියලා නමුත් එක දෙයක් මම දන්නවා අපේ ජීවිතයේ සෝදසු කිරීම් තුළින් යද්දී අපි විභාග කරන්න අවශ්‍යයි අපි අපේ ජීවිතයේ අපි බලන්ට අවශ්‍යයි මම කොයි දින්නේ මේ දේවල් තුළින් දේ වචනය අපි අන්වීක්ෂයක් වගේ අපේ ජීවිත තුළට බලලෙවරල මගේ ජීවිතේ මේ දේවල් තියෙනවාද මේ කාරණා තියෙනවාද කියලා එකොළොස්වන පදයට යනකොට පේතුරුස් අපොස්තුල ප්‍රේස්තුස් කියන ප්‍රේමන්තේනි ඔබ සම ආගන්තුකයන්ද විදේශයන්ද මෙන් ආත්මයට විරුද්ධව යුද කරන මානසික තෘෂ්ණාවනින් වැළකී සිට සිටින ලෙස ඔබ සමගින් ඉල්ලෙමයි. ඔබ සම නපුරු කරන්න ඕයයි අන්‍ය ජාතින් ඔබ සමට විරුද්ධව කතා කරන නමුත් ඔවුන් ඔබ සමගේ යහපත් ක්‍රියාදක විභාග කිරීමේ දවසේදී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ ඔබ සමගේ හැසිරීම ඔබින ලෙස පවත්වන්න. දැන් මෙතනින්ද මගේ පළවෙනි කාරණාව මම කතා කරන්න කැමති මෙතන පේතෘස්තුමා කතා කරනව කාරණාව මේ කියන මානසික තෘෂ්ණාවන් වැලකී සිටින්න කියලා පේතෘස් කියනවා අපොස්තුල පේතෘස් කියනවා පළන්ටම කියන සමායන් පළන්ටම කියන ඔබ සම අනාගතවා ආගන්තුකයන්ද විදේශිකයන්ව ඔබ සැම ආගන්තුකයන්ද විදේශිකයන් මෙන්මද ඉතින් අපව හඳුන්වන්නේ මේ ලෝකේ අපි හිටියට අපි මේ ලෝකෙට අයිති මනුෂ්‍යයන් නොවන වග. අපි ආගන්තුකයන් හැටියට සිටිනවා, අපි විදේශිකයන් හැටියට සිටිනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ කිතුණුවන් හැටියට ඔබට මමත් අපි දකිනවද අපිව විදේශිකයන් හැටියට නැත්නම් ආගන්තුකයන් හැටියට? නැත්නම් මනුෂ්‍යයන් අපිව දකින්නේ නැත්නම් අපිත් දකින්නේ අපි හැම මිනිස්සෙක් හා සමානව අපි ජීවත් වෙන රටාවක් ලෙසද ඔවුන්ුයි අපි අතර වෙනසක් නැත අද ඉතාමත් ශෝකයට පත්වන කාරණාවත් තමයි යම් කාරණාවලදී ඔවු කිතුනුවන් අපි කියයි අපි පිළිම නමස්කාරය කරන්න කියලා අපි මේ අන්දිවිරු නමස්කාරය කරන්න කියයි මේදවල කරන්න කිය නමුත් අපේ ජීවිතය අනිත් අපේ ජීවිතවල අනිත් තිබෙන්නව කාරණා ගත්තොත් අපේ හැසිරීම ගත්තොත් අපේ ගණුදනු කිරීම ගත්තොත් අපේ කතාව ගත්තොත් අපගේ සිතවිලි ගත්තොත් අනි ජාත් නැතන් දෙවන් වහන්ස නොදන්නා මනුස්්‍යයන් සහ කිතුුණුවන් අතර වෙනසක් තියේද කියනදේ ඉතාමත් සෝදිසි කරන්න අවශ්‍ය දෙයක් ඉතින් මේ ඊට පස්සේ අපොස්තුළු පේතෘස් මෙතන කියනවා මාන්ත්‍රය තෘෂ්ණාවන් ගැන මේ මාන්ත්‍රය තෘෂ්ණාවන් කොයිද තියෙන්නේ අපි දකින රෝම පොතෙත් මේක හොඳට විස්තර කරලා අපොස්තුළු පාවුල්තුමා කතා කරන මේ මාන්සේද ආත්මය අතර තිබෙන්නම් සටන ගැන ගලාති පොතේ කතා කරනු ලබන මේ සටන ගැන ඇති මේ මාන්සි තෘෂ්ණාවන් තියෙන අප තුළ ඔවු අපි කිතුනුවන් අප නැවත ඉපදුනා වූ දෙවන් වහන්සගේ ආත්මය කුණුණ වන්නාව බීජයකෙන් නැවත ඉපදුනා වූ අය එනමුත් අපගේ තුළ තාමත් මේ මාංශි තෘෂ්ණාවන් තිබෙනවා. ඉතිං අපස්තුළු පේතෘස් පෙතන කියනවා උන් ඔවුන්ගෙන් ඉල්ලා සිටිනෝ මේ මාන්ත්‍ර තෘෂ්ණාවන් වැලකී සිටින්න කියනම්. ඉතිං වැලකී සිටින්න නම් අපි දැනගෙන සිටින්න ඕනේ මගේ මගේ ජීවිත තිබෙන්න්නව මාසික තෘෂ්ණාවන් කුමක්ත කියලා ඉෆයාට abstain if we are to be away from uh, sinful desires in the english bible it's known as sinful desires we are to be aware or conscious of what are the sinful desires that are in my life මේක ඉතාමත් වැදගත් අපි ජීවත් වෙනවා අපි පල්ලියනවා අපි නමස්කාරය කරනවා අපි තේ වචනය කියවනවා අපි හුඟක් දැහැමි දේවල් කරනවා ආගමික දේවල් කරනවා නමුත් මම මගේ ජීවිතේ මානසික තෘෂ්ණාව මොනවද කියලා මගේ දුර්වලකම් මොනවද කියලා මම දන්නවද මම දන්න කිතුනුවෙක් ඉන්නවා ඔව් නායකෙක් හැටියට සිටිනවා නමුත් ඔවුට ඉතාමත් සෞත්තු මොකයක් තිබෙනවා ඔව බොහෝ වෙලාට කිතුනුවන්ට විවේචනය කරනවා ඔවු කිතුනුවන්ම තවායක කතා කරන ඔවුන්ගේ වැරදි වෙන්න පුළන් ඕ හිතුරුවන්ගේ වැරදිෙන් තනිත්තෑගේ වැරදි වෙන්න පුළුවන් නමුත් ඒ තවයිකින් එකක් කතා කනොය නැති තැන ඔගහක් පහතර දන්නත්ත යගේ පරණ ජීවිතය කාරණාවක් අරගෙන ය විනිශ්්‍ය කරලා ඒ ගැන තවයික්න එකක් කතා කරනවා ඉතිං මේ ගැන මම කතා කල තින ඔහුට මේ ගැන මකිල්තන මේක වෙනස්සෙන් ඕනට නම තාමත් ඔහු ඒ ස්ථානය හදාගන්න උනන්දු වෙන්න ඉති මේක උඩ කතා කරන අගුණකීම් ගැන අගුණකීම් අපි පලවෙනි එක පෙතුරුස් දෙකේ එක කතා කර සියලුම අගුණකීම් පහකරදාන්න කියලා අගුණු කීමක් තව ඇදිලිවන්තයක්කන්න ඔහු හරි ප්‍රචන්්ඩකාරී ඔහු ඔහු ඔහු එක ප්‍රශ්නයක් විසඳගන්න කියම ඔය තාමත් ප්‍රචන්්ඩකාරී ඉතිං කෑ ගසලා ඇති මේදේ ඔව කතා කරලා ඔවුට කියල්තිම නමුත් ඔහු තාමත් ඒ ස්ථාන වෙනස්සලා නෑ එතවට මේ දේවල් ගත්තොත් මේ දේවල් තමාගේ මහන්සේ තිබෙන දුර්වලකම් තමා ඉතා පරණ ජීවිතය හිටපු ආකාරෙන්ම තාමත් මේ ස්ථානය වෙනස් වෙලා නෑ කියලා තමන්ම දැක්කෙ නැත්තං මේ ස්ථානෙන් ජයගණ්ඩ බෑ දැන් දැන් අපේ අපි හැමෝම අපි කාලයක් දෙන්ට අවශ්‍යයි මෙයාකාරෙන් අපේ ජීවිතය තිබෙන ස්ථාන දැනගන්න දැකගන්න සව කිතුවන් කිතුනුවන් ඉන්න උඟක් බොරු කියනවා බොරු කෙන රැවටිල්ල ඉතිං මේ ස්ථානය හදාගෙන නෑ තාමත් එතකොට බොරු බොරු කීම ගැන අපි අවධාන යොමු කර තිබෙන ොද අපේ ජීවිතයේ බොරු කීම අපි අපි ජීවිතයේ බොරුකීමට ඔට්ටිම වෙනස් වැඩෝන ස්ථානයක් කියලා අපි දැනගෙන තියනොද දැකල තියනොද නැත්තං කමන්න අපි බොරු කියන්න ඇතු කොමත අපට මේ ලෝකේ ජීවත් වෙන්න බෑ සමාජ ජීවත් වෙන්න මගේ රැකියාව සමහරකට මගේ රැකියාව නිසා මට බොරු කියන්න නැතු ඉන්න බෑ මගේ රැකියාවේ කොටසක් මේක නමුත් ඔබ හිතලා තිනවද මේක දෙවියන් වහන්සේ මාංශේ දුර්වලකමක් හැටියට මට උන්වහන්සේගේ වචන අනුශාසනා දී තිබෙනවා මේකෙන් මම වෙනස් වෙන්න අවශ්‍යයි කියලා. දැන් මගේ ජීවිතය ගත්තොත් මම විවේචනය කරන්නේ නැහැ. මම බොරු කියන්නේ නැහැ. මම ප්‍රචණ්ඩ ලෙස හැතරෙන්නේ නමුත් මට ආවේනක වූ මගේ දුර්වලකම් තිබෙනවා මගේ මාන්සේ දුර්ුවකම් තිබෙනවා මම මේ දේවල් ගැන මම මගේ අවධානය යොමු කරන්නට අවශ්‍යයි මම මම තව කෙනෙක්ව සමාන කරලා ඉවරලා තව කෙනෙක්ගේ මට්ටමේ මම නැහැ කියලා ඉවරලා ඒ ගැන සන්තෝෂ වෙන නෙමේ මට උන්වහන්සේක වචනේ කියන්නේ මගේට මට ආවෙන එක වූ මගේ ජීවිතේ තිබෙන්නා වූ මානසික තෘෂ්ණාවන් මොනවද මේ දේ දැකලා මම මේ දේවල් වලට විරුද්ධව නැගිටින්න අවශ්‍යයි. මක් නිසාද මේක මගේ ආත්මයත් එක්ක යුද කරනවා. මගේ ආත්මයත් එක්ක සටන් කරනවා. මගේ ආත්මය කියන දෙයට නෙමෙයි මේ දේ කරන්නේ. මේ මානසික තෘෂ්ණාව හැමදෙම දෙවියන් වහන්සේට විරුද්ධ දෙයට මව ඇදගන්නවා. ඉතින් මේ මේ කාරණාව අපි මෙවැනි කාලයක අපි ඉඩ දෙන්න අවශ්‍යයි ස්වාමින් වහන්සේට. ඉතින් මම ඇත්තටම දකින්නේ මෙවැනි කාලයක් දෙවියන් වහන්සේ කිතුණුවන්ට හොඳ කාලයක් හැටියට අපිව අපිව අපිව සෝත්සි කරලා අපේ ඇදහිල්ල වර්ධනය කරන්න අපිව පවිත්‍ර කරන්න උන්වහන්සේ පාවිච්චි කරන කාලයක් මක්නිසා දෙතන ඒ පදය කියනවා මේ දේවල් දැක්කම ඔබ සැම නපුරු කරන්න ඕයයි අන්‍ය ජාතින් ඔබ සැමට විරුද්ධව කතා කර නමුත් ඔවුන් ඔබ සැම යහපත් ක්‍රියා ඔබ සමගේ යහපත් ක්‍රියා දැක විභාග කිරීමේ දවසේ දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතරේ ඔබ සමගේ හැසිරීම ඔබින් ලෙස පවත්වන්න. ඒ කියන්නේ අපගේ හොඳ ක්‍රියාවන් අපගේ අපේ ජීවිත රටාව දැක්කම කවදා හරි මේ මිනිස්යන් ඒ කර්ණ කොටගෙන උන්වහන්සේ වෙන ඔවුන්ුත් වෙනස් වෙලා අවසාන දවසේදී ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන මනුස්සයන් ගෞරව කරන මනුස්සයන් බවට පත්වලා ඇති. අපි සමග එකට දෙවියන් වහන්සේට নমස්කාරය ගෞරව කරන්නට යනවා ඇති ඔවුන්ගේ ජීවිත වෙනස් වෙලා. ඉතින් හාලෙලූයා ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන්න. අපගේ ක්‍රියාවන් නිසා මනුස්සයන් ගැලවීමට පැමිණෙන්ට යනවා. අපගේ ජීවිත රටාව දැකලා ඔවුන් ස්වාමීන් වහන්සේ තුළ වෙනස් වෙන්ට යනවා. දැන් මේක තමයි මගේ පළවෙනි කාරණාව මගේ දෙවනි කාරණාවට අපි යන් 13 සිට 17 පද දක්වා කතා කරනු ලබනවා උත්තමයාව සිටින රජුට වේවා නපුර කරන්නන්ට දඬුවම පිණිස යහපත් කරන්නන්ට ප්‍රශංසාව පිණිසත් රජු විසින් එවන ලද්දා වූ ආණ්ඩුකාරයන්ට වේවා සියලු මිනිසයා නියෝගවලට ස්වාමින් වහන්සේ නිසා යටත් වෙන්න මක්නිසාද මෙසේ ඔබ සැම යහපත කිරීමෙන් අනුවන මනුෂ්‍යයන්ගේ අඥ්ඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තය. එසේය ඔබ සැම නිදහස් අය නොමුත් ඒ නිදහස නපුරට වැස්මක් කොට නොව දෙවියන් වහන්සේගේ දාසයන් මෙන්ම යටහත් මෙන් යටහත් කරන්න දාසයන් මෙන් යවහා කරන්න සමායන මේ පරිවර්තනය ටයක් වැරදිකම් තිබෙනවා මේ කම්පිටරින් බලන්නකොට සියල්ලන්ටම ගෞරව කරන්න යටහත් වෙන්න ගෞරව කරන්න සහෝදර සමාගමට ප්‍රේම කරන්න දෙවියන් වහන්සේට බයවෙන්න රජ්ජුරුවන්ට ගෞරව කරන්න. ඉති මෙතන කතා කරනෝ අපොස්තුළු පේතුරුස් අපි ආණ්ඩුවේ නැත්තං රජ කරන ජනාධිපතිතුමා හරි ආණ්ඩුකාරය ඉන්න හරි ආධිපත්තින හැම කෙනෙක්ටම අපි ස්වාමීන් වහන්සේ නිසා ඒ ලස්සන පදයක් එතන කියනවා දහතරන පාදේ වෙන කිසි දෙයක් නිසා නෙමේ ඔවුන්ගේ යහපත්කමුවත් ඔවුන්ගේ ශූරතාවයන් නිසා ඔවුන් හොඳ මිනිස්සු නිසා ඔවුන් සමාජයට උදව් කරන නිසා නැත්තං ඔවුන්ගේ ජීවිත රටාව නිසා ඔවුන්ගේ පවුල නිසා ඔවුන්ගේ ඔවුන්ගේ භාරයාව නිසාවත් ඔවුන්ගේ සහෝදර සහෝදරයන් නිසාවත් ඔවුගේ තිබෙන්න වූ වැඩ පිළිවෙල නිසාවත් නෙමේ ස්වාමින් වහන්සේ නිසා අපි යටත්වෙන්ට අවශ්‍යයි. ඉතිං කිතුනුවන් හැටියට මේ කාලයේදී අපි අපි කුමක්ද කරන්නේ. අපි දෙවියන් වහන්සේ පත්කරපු නායකයන්ට අපි යටහත් වෙලා ජීවත් වෙනවාද. සමාක්ලාවට මට අසන් ලැබුණා මේ කාලයේදී දීමනාවක් දුන්න කියලා ඒ දීමනවරුපය පන්දාහ දීමනාවක් දීල තිබ්බ කියලා ඉතින් සමහර අයට මේ දීමනාව දුන්න නැහැ කියලා කිතුනුවන් අගුල කියල් තිබ ඔවු වැරදි ඒදීමනාව දුන්න නැත්තං හැමෝටම සාධාරණ ලෙස බෙතුව නැත්තං වැරදි ඒද වෙන්ඩෝනේ එක අසාධාරණයි එවුනාට අපි ඔවුන්ට යටහත්වෙන්න අවශ්‍යයි අපි නිහඩ ඉන්න කිනොනෙමේ මම නමුත් එක් ගැන විවේචනය කරලා ඒකෙනාට මේ ඒ කෙනාට විරුද්ධව කතා කරන එක නෙමෙයි. ඒක අවශ්‍ය වෙලාවට යුතු ආකාරයෙන් යුතු පුද්ගලයා ගාවට ගිහිල්ලා ඒක අහන්න පුළුවන්. නමුත් අපි මෙවැනි ආකාරي කාලවල වල යද්දී අපි නැත්තම් අපි අමාරු කාලවල වල යනකොට අපි අපේ මුඛය නැත්තම් අපේ ක්‍රියාව අපි හරි ආකාරව හසුරව ගන්නවද? නැත්තම් අපි ආණ්ඩුකාරත්වයේ ආධිපත්‍ය ඉන්න මනුෂ්‍යන්ට විරුද්ධව කතා කරනවද? මට ඇස්ලා තියෙනවා කිතුණුවන්ගේ කටින් බොහෝ වැරදි වචන නැත්තං නින්දිත වචන ආණ්ඩු කාරය නැත ආධිපත්තින්න අය ගැන විවේචනාත්මක වචන පැමිණෙනවා මේක තාමත් හොඳනෑ මක් නිසාද පාලසුන පදයකි නවා දෙවියන් වහන්සගේ කැමැත්ත මොකක්ද කියලා කීදනෙක් කැමතිත උන්වහන්සේ කැමැත්ත දැනගන්න අපි ගායනා කරනවා අපි ආස අපි යාඥා කරන ස්වාමීන් වහන්සේ කැමැත්ත මට පෙන්වන්න කියලා පාලොස්වන පදේ කියනවා මක් නිසාද මෙසේ ඔබ සෑම යහපත් කිරීමෙන් අනුවන මිනිසයාගේ අඥානකම නිශ්ශබ්ද කිරීම දෙවියන් වහන්සේගේ කැමැත්තයි කියලා ඒ කියන්නේ අපි මේ වගේ ජීවත් වුනේ නැත්නම් අනුවන මිනිසයා නිශ්ශබ්ද වෙන්නේ නැහැ ඔවුන් ඔවුන් අපි සමගත් ඔවුන් තවත් එකතු වෙලා ආණ්ඩුවට බණියේ. ඔවුන් තවත් එකතු වෙලා විවේචනය කරයි. නැත්තං අපි ගැන ඔවුන් දොස් කියයි ඔවුන් අපි ගැන තව කෙනෙක් එක කියයි මේ ආකාර නමුත් ඔවුන් නිශ්ශබ්ද කරන්න නම් මේක තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත ස්වාමීන් වහන්සේට ස්තුති වේවා කිතුණුවන් හැටියට ඔබත් මමත් ආණ්ඩුකාරත්වයට ආණ්ඩු කරන අයට කෙලෙසද අපි අපි ප්‍රතිචාර දක්වන්නේ. ඉතින් මේ පේතෘස් අපොස්තුල පේතෘස් මේක ලියන්නේ පීඩාවට පත්වන්න ඕ කිතුණුවන්ට. පීඩාවට පත් කරේ කවුද? ආධිපත්‍ය ආණ්ඩුවේ හිටපු අය. ආධිපත්‍ය ආණ්ඩුකාරත්වයේ ධර්ණ ආයතමම පීඩාවට පත් කරේ ක්‍රිස්තුස් වහන්සේ නිසා. යේසුස් වහන්සේගේ නාමය නිසා. එවිට පේතෘස්ට පේතෘස්ට පීඩාවට ලක් කරේ කවුද? ආණ්ඩුකාරත්වය ආධිපත්‍ය හිටපු අය. එතකොට ඔවුන් පේතෘස් කියන්නේ ඔවුන්ට පවා අපි යටත්වෙන්ට අවශ්‍යයි ඇයි ස්වාමින් වහන්සේ නිසා වෙන කවුරුත් නිසාවත් නෙමේ ස්වාමින් වහන්සේ නිසා අපි යටත්වෙන්ට අවශ්‍යයි හාලෙලූයා ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. අද අපි තීරණය කරමු අපගේ මුඛය නැත්නම් අපගේ සිතුවිලි රටාවන් අපි දේවචනයට යටහත් වෙන්න. අපි කවදාවත් ආණ්ඩුකාරත්ව ඉන්න ප්‍රෙසිඩන්ට් වෙන්න පුළුවන්, මිනිස්ටර්ස්ලට වෙන්න පුළුවන්, ග්‍රාම සේවක නිලධාරියට වෙන්න පුළුවන්, PHI වෙන්න පුළුවන් කාටවත් අපි විවේචනාත්මකව කතා කරන මිනිසයන් නොවමු. මේක දෙවියන් වහන්සේගේ කැමැත්තයි. මේක දෙවියන් වහන්සේ ප්‍රසන්න දෙයයි. මගේ අවසාන කාරණාවට අපි යමු දාටවන පදේ සිට වැඩකාරයනි යහපත් වූ සෞම්‍ය වූ ස්වාමිවරුන්ට පමණක් නොව ඔබ සමගේ රළ වූ ස්වාමිවරුන්ටත් සියලු ආකාරය බයින් යටත් වෙන්න. මක් නිසාද යමෙක් දෙවියන් වහන්සේ කෙරෙහි හර්දශාක්ෂිය නිසා අයුතු ලෙස පීඩා විඳීමෙන් දුක් ඉවසන්නේ ඉවසන්නේ වී නම් ඒක ප්‍රශංසනීය දෙයක් කිය. මක්නිසාද ඔබ සැම වරද කොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම් එය මොන උතුම් කමක්ද. නමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳන කල්ලි ඉවසන්නහු නම් ඒක දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසංසනීය දෙයක්ය. එසේය ඊට ඔබ සැම කැඩවුණු ලබ ලැබූ හොය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ ඔබ සම නිසා වදවිඳ ඔබ සැම උන්වහන්සේගේ අඩිපාරේ යන පිණිස ඔබ සමට ආදර්ශයක් වී ගීසේක. උන්වහන්සේ කිසි පාපයක් නොකළ සේක. උන්වහන්සේගේ මුකෙහි වංචාවක්ද සම්භවුණේ නැත. උන්වහන්සේ නින්දා කරනු ලැබූ කල නින්දා නොකළ සේක. වදවින්ද කල තර්ජනය නොකර ධර්මිෂ්ට ලෙස විනිශ්්‍ය කරන තැනන් වහන්සට කාරණය බාරදුන් සේක. හලෙටුයිය. මගේ අවසාන කාරණාව තමයි අප වැඩ කරන ස්ථානවල් වල අපිගේ ස්වාමිවරුන්ට අපි යටහත් වීම ගැන මෙවන් කාලවල වලදී අපි බොහෝ අමාරුකම් තුලින් යන්ට අපිට සිදුවෙයි. අපිට බොහෝ අපහසුකම් තුලින් යන්ට සිදුවේ. මම නොකිය යුතු දෙයක් නමුත් බොහෝ ස්ථානවල අද වැටුප් කපලා තියෙනවා මගේ පෞද්ගලිකව මම වැඩ කරන ස්ථානයේ පවා අපි එක්සිකියුටිව් ලෙවල් එකකින් අබව් හැමෝම වැටුප් කපලා මට පෞද්ගලිකව 138ක වැටුප් කප්පාදු වීමක් තියෙනවා මාස 6ක් යනකම්. ඉතින් මෙවැනි කාලයකදී අපි ඊටත් වඩා දේවල් අපි දකින්ට ඇසෙන්ට සලස්වයි අපේ වැඩ කරන තැන්වල සමාකුන් තාමත් ඔබ වැඩට ගීල නැතුව ඇති මම ගිය සති තුනේම මං වැට්ට ගිය ගෆය තිබෙලාත් මම පාස්ථාල වැට්ට ගිය මක්නිසා දෙක ස්වාමන් වහන්ස අප තුළ දබල තිබෙන්න වූ යහපත් ගුණාංගයක් නිසා වැඩ කරන්න ඒ වැඩට ගියාම දැන් මේ කාල වෙනකොට සමහරය අයින්මෙන්ට් කියලතිනවා බිස්නස්ස අපි අඩු කරනවා ඉති මෙවැනි දේවල් සිදුවෙනකොට අපි කෙලෙස්සද අපි ස්වාමිවරු දකින්නේ ඒ දේවචනය සඳහන් කරනවා ඔවුන් සෞම්‍ය ස්වාමයවරු පමණක් නෙමේ රළු වූ ස්වාමය සමාකර අප හිතයි මෙ හරි අසාධාරණය නේද මෙමනි දේවල් කරන්න බලන්ඩු කිසි හිතක් පපුුවක් නැද්ද කළේතයි නමුත් දෙවන් වහන්සගේ වචන කියන්නේ මෙහෙම දේවල් අපි හිතන්න නැතුව ස්වාමින් ස්වාමිරුන්ට සියලු ආකාර බයින් යටත් වෙන්න රලූ ස්වාමිරුන්ටත් සියලු ආකාරය බයින් යටත් වෙන්න බයින් යටත් වෙන්න මක් නිසාද අපිට ආදර්ශයක් වුණේ ඒසුස් වහන්සේ ඒසුස් වහන්සේ ඒ ආකාරදේ වචනය කතා කරනවා මක් නිසාද යමක් දෙවියන් වහන්සේ කෙරේ හද සාක්ෂයක් නිසා අපි අයුතු ලෙස පීඩා විඳීමෙන් දුක්විඳ ඉවසන්නේ වී නම් ඒ ප්‍රසංසනය දෙයක් අපි අයුතු ලෙස පීඩාවක් විඳිනවා එක ප්‍රසංසනීය දෙයක් ඒ අපි හොඳ කරලා අපි නරකක් කරල වෙලා අපිට බනිනෝනම් ඒකන මේ අපි හොඳ කරලයිවල අපි කිසිම වැරත්තක් නැතුව අපිට පීඩාවක් වෙනෝනම් අපිට යම්මාකාරය වචනයක් ඇසෙන් ලැබෙනවා නම් ඒක අපි අපි දරාගන්න ඕනම් ඒක ස්වාමීන් වහන්සේ ත්‍රි ප්‍රශංසනීයයි. ඇයි? ඒක යේසුස් වහන්සේත් ඒ ආකාරයේ උන්වහන්සේ ජීවත් වුණු නිසා. 21 වන පදයේ සඳහන් කරනවා එසේ ඊට ඔබ සැම කැඳවුම් ලැබුවෝය. මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේ ඔබ සැම නිසා වදවිඳ ඔබ සම උන්වහන්සගේ අඩිපාර යන පිණිස ඔබ සමට ආදර්ශයක් වී ගීසේක ආදර්ශයක් දී ගියසේක උන්වහන්සේ කිසි පාපයක් නොකළසේක හලෙලුය ස්වාමිනාස් කිසි පාපයක් කරේ නැහැ උන්වහන්සේ ආදර්ශයක් වුණා අපි අප සම නිසා උන්වහන්සේ දුක් විඳා උන්වහන්සේ නිඳාවට නිඳා කරේ නැහැ උන්වහන්සේ තර්ජනය කරේ නැහැ නමුත් උන්වහන්සේ ධර්මිෂ්ඨ ලෙස විනිශ්චය කරන තන් වහන්සේට කාරණය බාර දුන් සේක. ඔබගේ මගේ ඒ කාරණය අපි උන්වහන්සට බාරදෙන්ට අවශ්‍යයි. අදවස දේවන් වහන්සගේ වචනයයි මම කාරණා තුනක් ගැන කතා කරනු ලැබුවා. මේ කාරණා තුන තමයි මේ කාලය තුල උන්වහන්සේ අපව පාවිච්චි කරන්න උන්වහන්සේ තුල අපි පාවිච්චි කරන්න අවශ්‍ය අපේ ජීවිත සෝදිසි කරන්න. අපේ ජීවිතයෙන් මානසික තෘෂ්ණාවන් වලින් අපිට අයින් වෙන්න කාරණාවක්. අපේ තිවිච තිබෙන්නා වූ ඔබට ආවෙනෙකෝ මට ආවෙනෙකෝ මානසික තෘෂ්ණාවන් කුමක්ද එයින් අයින් වෙන්න. දෙවෙනි දේ තමයි උන්වහන්සේගේ වචනේ සඳහන් කරාක් මෙන් අපි ආණ්ඩුකාරයේ සිටින ආධිපත්‍යයේ සිටින අයට අපි යටහත් වෙලා ක්‍රියා කරන්න අවශ්‍යයි. ඔවුන්ට විරුද්ධව කතා කරන්න අරකයි. අපි ඔවුන්ට දෙවියන් වහන්සේ නිසා ඔවුන්ට යටත් වෙන්න අවශ්‍යයි. ඔවුන්ගේ ක්‍රියාවන් නිසා නෙමෙයි. තුන්වෙනි කාරණාව තමයි අපි වැඩ කරන ස්ථානයේ හොඳ යහපත් නායකන්ට පමණක් නෙමේ රළු නායකයන්ට පවා අපි බයින් යටත්වෙන්ට අවශ්‍යයි ඔවුන්ට විරුද්ධ කතායන කොළ යුතුයි දෙවන් වහන්සගේ වචනය මේ අපි අනුශාසන කරනු ලබනෝ මෙවන් කාලයක අපි කෙලෙසද ප්‍රතිචාර දැක්විය යුත්තේ මේ අපි දක්වන්නව ප්‍රතිචාරය අපගේ ජීවිත රටාව අප කතාකන් විලාසය අපි සිතන විලාස සිතන විලාසය දෙවියන් වහන්සේ අලුත් කරනවා. ඉතින් අපි මේ කාලෙට ඇතුල් මේ කාලේ ඇත්තට අපි අවසාන වේගන එන්නේ අපි කාලෙන් එළියට එන කාලයක්. නමුත් මම කියන්න කැමතියි ඔබ එළියට ගියන් පස්සේ තව බොහෝ දේවල් දැන් මේකේ තිබෙන්නා වූ ප්‍රතිවිපාක අපි දකිින්ට ලැබෙන්නේ දැන් තමයි. එක නිසා අපි මේ කාල්වලට මුණ දෙමු කිතුනුවන් හැටියට දෙවන් වාසක වචන අපට කියා තිපෙන ඔක් වෙලෙසට මුණ දෙන්න කියලා අපික පාවිච්චි කරමු අපි ජීවිත සාදාගන්න අපි ජීවිත පවිත්‍ර කරගන්න තවත් යේසුස් වහන්සේට ලංවන්න බොහොම ස්තුතියි ජේසු පිට හැම කෙනෙක්ටම